කතන්දර 4 පටන් 6 දක්වා මේ ඊතා වැදගත් කාලයකි. මේ වෙලාවට බ්‍රහ්ම මූර්තය යයිද කියති. මහා බෝධිසත්වයන් වහන්සේලා ලෞතර බුදුබවට පැමිණෙන්නේද මහානදම් පුරණ බොහෝ භික්ෂූන් සෝවාන් වන්නේද සකදාගාමි අනාගාමි වන්නේ රහත් වන්නේද මේ වෙලාවෙහිය තුන්යම් රාත්‍රියේහි බණ අසල සදහැවතුන් බෙහෙවින් මගපළවලට පැමිණෙන්නේද මේ කාලයේයි. රාත්‍රියේ පශ්චම යාමයේ අග කොටස වන මේ යහපත් කාලයේ සිල් සමාදන්ව සිටින ඔබ නොනිදා වැඩ කරන්න. අප බුදුරජාණන් වහන්සේ ඒ වෙසක් පුන් පොහෝදා රාත්‍රියේ ප්‍රථම යාමයේ పూර්වේ නිවාසානුස්මෘති ඥානයද මධ්‍යමයාමේ ලෝකේහි මෙරි මෙරි කර්මානුකූලව සුගති දුර්ගති වලට පැමිණෙන සත්වයන් දක්නා දිව්‍ය චක්කු අභිඥාවද උපදවා පශ්චමයාමේ සවාසනා සකල ක්ලේශයන් ප්‍රහාණය කොට ලෝතුරා බුදු බව ලැබීම සඳහා පටිච්ච සමුප්පාද ධර්මය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කළසේක. සිල් සමාදන් වී සිටින ඔබ මේ වේලාවෙහිදී ඒ පටිච්ච සමුප්පාද ධර්මයේ සජ්ජායනා කරන්න. මෙසේ සජ්ජායනා කරනු. පටිච්ච සමුප්පාද සජ්ජායනාව නමෝ තස් භගවතු අරහතෝ සම්මා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 විඥාන පච්චයා නාම රූපං නාම රූප පච්චයා සලායතනං සලායතන පච්චයා පස්සෝ පස්ස පච්චයා වේදනා වේදනා පච්චයා තණ්හා තණ්හා පච්චයා උපාදානං උපාදාන පච්චයෝ භවෝ භව පච්චයා ජාති ජාති පච්චයා ජරා මරණං සෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා සම්භවಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛං කන්දස්ස සමුදයෝ හෝති අවිචායත්වේව අසේස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ සලායතන නිරෝධා පස්ස නිරෝධෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සු පායාසා නිරුච්ඡanti ඒව මේ තස්ස කේව ලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති අනේක ಜಾති සංසාරං සන්දා විස්සං අනිබ්බිසං ගහකාරක ගවෙස්සන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනං ගහකාරක දිට්ඨෝසි පුනගේ හං නකාහසී සබ්බා තේ පාසුඛා බග්ගා ගහකූටං විසංකිතං විසංඛාර ගතං චිත්තං තණ්හානං කය මච්ඡගා දැන් මේ භාවනා ගාථා සජ්ජායනා කරන්න මෙත්තා භාවනා ගාථා අඤ්ඤේ නානේන මේ යාව ජීවං සබ්බත් සබ්බදා සුඛී භාවේයං නිදුක්ඛෝ අව්‍යාපජ්ජෝ භාවේයහං මයිහං හිතාච වේරාච මච්ඡත්තා සබ්බ පානිනෝ සුඛී අවේරා නිදුක්ඛා අභ්‍යාපජ්ජා ච හොන්තු තේ තථා අස්මින් ගරාරාමේ ගාම පබ්බත පාදපේ රජ්ජේ පි මස්ස දීපස්ස ගාමක්කෙත්ත වනාදිසු චක්ඛා වාලස්සි මස්සාපි මහා දීප චතුස්වපී ද්විසහස්ස කුද්ද දීපේසු තේසු ගාමාදිකේසුච තථා සමන්තානන්තේසු චක්ඛවාලේසු තේසුපි හෙට්ටා අවීචිතෝ යාව බවග්ගා දස දිසා සූපී කත්තියා බ්‍රාහ්මනා වෙස්සා සුද්ධා චණ්ඩාල පුක්කුසා මනුස්සා අමනුස්සාච සුපන්නාච අසේසකා සබ්බේ අපාද ද්විපාදා චතුප්පාද බහුප්පදා තේසු භූතේසු සබ්බේසු කුමා සබ්භාපි ඉත්තියෝ සබ්බේ දිට්ඨා අදිට්ඨාච සබ්බේ දීගාච රස්සකා සබ්බේ සුකුම තූලාච හීන මජ්ජිම උත්තමා දුරට්ටාපි අදුරට්ටා සන්තිකට්ටාච කේවලා යේ පංච ගතිකා සත්තා සබ්බේ තේ චතු යෝනිකා යේ සබ්බේ පාණිනෝ ජීවා භූතා සත්තා ච සබ්බදා සුඛී අවේරානි දුක්ඛා අව්‍යාපජ්ජා ච හොන්තු තේ නාගාච සබ්බේ පාතාලේ අසුරාචා සුරේ පුරේ නරකේ යම රාජානෝ නීරයිකා විගාතිනෝ තිරච්ඡාන ගතා සබ්බේ පේතා පේත භවේසුච අසුර කායාච සබ්බේච සබ්බේච භූනිස්සිතාපිච සුඛිතා හොන්තු නිදුක්ඛා අවේරාච අනාමයා දීඝායුකා අඤ්ඤමඤ්ඤං පියා පප්පොන්තු නිබ්බුතින් විහාරේසු ච සබ්බේසු චේතියේ පටිමාඝරේ බෝධි රුක්කේසු සබ්බේසු සේස රුක්කේ වනේසුච පබ්බතේසුච සබ්බේසු කන්දරේ නිච්චරේ තතා නදී ගංගා තටාකේසු වාපි පොක්කරණීසුච ජලාසයේසු සබ්බේසු සමුද්දේසු ච දේවතා සබ්බේපි දේවතානාගා සබ්බේ සත්තා ජලාසයා සුඛිතා හොන්තු නිද්දුක්ඛා අවේරාච අනාමයා දීගායුකා අඤ්ඤමඤ්ඤං පියාපප්පොන්තු නිබ්බුතිං තලාසයාච සබ්බේහි සබ්බේ සත්තා වනාසයා රුක්කේසු දේවතා සබ්බා විමාන වන දේවතා සුකිතා හොන්තු නිද්දුක්ඛා අවේරාච අනාමයා දීඝායුකා අඤ්ඤ මඤ්ඤං පියාපප්පොන්තු නිබ්බුතිං බුම්මට්ටා දේවතා සබ්බා ආකාසට්ටා ච දේවතා චාතුම් මහරාජිකා ච තාවතින්සා ච දේවතා යාමාච තුසිතා දේවා නිම්මාන රතිනෝපිච පරේහි නිම්මිතා සබ්බා දේවාච වසවත්තිනෝ සබ්බේ බ්‍රහ්ම පාරිසජ්ජා තථා බ්‍රහ්ම පුරෝහිතා මහා බ්‍රහ්මා පරිත්තාබා අපමානාහ නාමකා ආබස්සරාච බ්‍රහ්මානෝ පරිත්ත සුබ නාමකා අපමානා සුභාචේව සුභකින්නක නාමකා වේහප්පලා සංඤ සත්තා අවිහාතප්පිකා පිච සුදස්සාච සුදස්සීච අකනිට්ටාච රූපිනෝ ආකාසානං ඡායතන විඥානං ඡායතනානිච ආකින් චඤ්ඤායතන නේව සංඥානා සංඥානෝ පිච සබ්බේපි තේ බහු සත්තා පානා භූතා ච පුග්ගලා සුඛිතා හොන්තු නිදුක්ඛා අවේරාච අනාමයා යේහි යා සුඛ සම්පatti අලද්ධානං ලබන්තු තේ තීරා ච හොන්තු ලද්ධාය සුඛ සම්පත්තියා සදා විචා සම්පatti භෝගේහි පවඩ්ඩන්තු යසස්සිනෝ පරිවාර බලප්පත්තා භයෝ පද්ධව වජ්ජිතා සුඛිලා සුඛ සම්භාසා අඤ්ඤ මඤ්ඤං හිතේසිනෝ මෝදන්තු සුඛිතා සබ්බේ මා කංචි පාප මාගමා සද්දා පාමොජ්ජ බහුලා දාන සීල බහුස්සවා ගුණ භූසිත සන්තානං ආයුම් පාලෙන්ත්ව නාමයා සම්මා දිට්ඨි දිට්ඨින් පුරෝදාය සද්ධම්ම පටිපත්තියා ආරාදෙන්තු හිතෝ පාය මච්ඡන්ත සුඛ සාදනං ඉති නානප්පකාරේන සත්තේ සුහිත මානසං මාතාච පිය පුත්තම් හි පවත්තේයන් නිරත්තරං භවග්ගුපාදාය අවීචි හෙට්ටතෝ ඉත්තන්තරේ සත්ත කායුප්පන්නා රූපී අරූපී ච අසඤ්ඤී සංඤිනෝ දුක්ඛා පමුච්ඡන්තු පුස්සන්තු නිබ්බුතිං ඉමම් හි මෙත්තං පටිවාස රඤ්ඤෝ භාවේති පතෝච දිවාච රත්තිං සුඛං සුපච්චේ සුඛං පබුජ්ජති සුත්තේ සුපාපං සුපිනං නපස්සති පියෝච සෝහෝති නරාමරාණං රක්ඛන්ති තං දේව ගණාපි නිච්ඡං පරප්ප uppayutta ce visaggi sattං නතම්පි කාදේතු මලං සදාපි චිත්තං සමාදින්තු අට්ඨං ච ගත්ති වන්නෝ මුකෝ අස්ස ච විප්පසීදති අමුල්හ කෝයේව කරෝති කාලං ආයුක් භික්ඛයෝ බ්‍රහ්ම නිවාස ගාමිනී අස්මින් විහාර ගර පබ්බත රුක්ක ගාමේ සබ්බේ සුදීප නගරේ සුචක්ක වාලේ දේවා සුරා ගරුණ්ඩ රක්ඛස නාග යක්කා රක්칸තු මං සකනු භාව බලේන නිච්ඡං බුද්ධානුස්මති භාවනාව බුද්ධානුස්සති මෙත්තාච අසුබං මරණස්සති ඉති ඉමා චතුරාරක්ඛා භික්ඛු භාවෙය්‍ය සීලවා අනන්ත විත්තාර ගුණං ගුණතෝනුස්සරං මුනිං භාවෙය්‍ය බුද්ධිමා බික්ඛු බුද්ධානුස්සති මාදිතෝ සවාසනේ කිලේසේසෝ ඒකෝ සබ්බේ නිගාතිය අහෝ සුසුද්ධ సంతානෝ පූජානංච සදාරහෝ සබ්බ කාල ගතේ ධම්මා සබ්බේ සම්මා සයං මුනි සබ්බාකාරේන බුඤ්චිත්වා ඒකෝ සබ්බඤ්ඤුතං ගතෝ විපස්සනාදි විජ්ජාහි සීලාදි චරණේහි ච සුසමිද්දේහි සම්පන්නෝ ගගනාභේහි නායකෝ සම්මා ගතෝ සුභං තානං අමෝඝ වචනෝ චසෝ තිවිදස්සාපි ලෝකස්ස ඥානා නිරවසේසතෝ අනේකේහි ගුණෝ ගේහි සබ්බ සත්තුත්තමෝ අහෝ අනේකේහි උපායේහි නර ධම්මේ දමේසිච ඒකෝ සබ්බස්ස ලෝකස්ස සබ්බ සත්තානුසාසකෝ භාග්‍ය ඉස්සරියාදීනං ගුණානං පරමෝනිදී පඤ්ඤස්ස සබ්බ ධම්මේසු කරුණා සබ්බ ජන්තුසු අත්තත්තානං පරත්තානං සාධිකා ගුණ චෙට්ටකා දයාය පාරමී චිත්වා පඤ්ඤායන්තාන මුද්ධරි උද්ධරි සබ්බ ධම්මේච දයායඤ්ඤේච උද්ධරි දිස්සමානෝ පිතාවස්සේ රූපකායෝ අචින්තියෝ අසාධාරණ ඥානඩේ ධම්මකායේ කතාව කාති මෙත්තා භාවනා අත්ූපමාය සබ්බේසං සත්තානං සුඛකාමතං පස්සෙත්වා කාමතෝ මෙත්තා චිත්තං සබ්බ සත්තේසු භාවයේ සුඛී භාවේයං නිදුක්ඛෝ අහං නිච්ඡං අහං විය හිතාච මේ සුඛී හොන්තු මජ්ජත්තාතච වේරිනෝ ඉමම් හි ගාමක්කෙත්තම් හි සත්තා හොන්තු සුඛී සදා තතෝ පරංච රාජේසු චක්කවාලේසු ජන්තුනෝ සමන්ත චක්කවාලේසු සත්තානන්තේසු පාපිනෝ සුඛිනෝ පුග්ගලා භූතා අත්ථභාව ගතාසියුම් තථා ඉත්තු පුමා චේව අරියා අනරියා පිච දේවා නරා අපායට්ටා තථා දස දිසා සුවාති අසුබ භාවනා අවිඥාන සුබනීහං සවිඥාන සුභං ඉමං කායං අසුබතෝ පස්සං අසුභං භාවයේ සති වන්න සට්ඨාන ගන්දේහි අසයෝකාසතෝ තථා පටික්කුලානි කායේ මේ කුණපානි දෙවිසෝලිස පතිතම් හාපි කුණපා jigucchංකාය නිස්සිතං ආදාරෝහි සුචීතස්ස කායෝතු කුණ පේටිතං මීල්හෙ කීමීච කායෝ යං අසුචිම් හි සමුට්ඨිතෝ අන්තෝ අසුචි සම්පුන්නෝ පුන්න වච්චි කුටි විය අසුචි සණ්ඩතෝ නිච්ඡං යතාමේදක තාලිකා නානා කුමිකුලා වාසෝ පක්ක චන්දනිකාවිය ගණ්ඩ භූතෝ රෝග භූතෝ වන භූතෝ සමුස්සයෝ අතේ කිච්ඡෝ තිජේ ගුච්ඡෝ පහින්න කුණු පූප මෝතින් මරණානුස්සති භාවනාව පවාත දීප තුල්්‍යාය සායු සන්තතියාක්ඛයන් පරූපමාය සම්පස්සං භාවයේ මරණස්සතින් මහා සම්පatti සම්පත්තා යතා සත්තා මතා ඉද තථා අහං මරිස්සාමි මරණං මම හෙස්සති uppattiya sahe vedang මරණං ආගතං සදා මරණත්තාය ඕකාසං වදකෝවිය ඒසති ඊසකං අනිවත්තං තං සතතං ගමනුස්සුකං ජීවිතං උදයා අත්තං සූර්යෝ විය දාවති විජ්ජු බුබ්බුල උස්සාව ජලරාජි පරික්ඛයන් ඝාතකෝවරිපුත්තස්ස සබ්බත්තාපි අවාරියෝ සූය සත්තාම පුඤ්ඤද්දී බුද්ධි වුද්ධි ජිනද්වයං ගාතේසි මරණං කිප්පං කාතුමාදිසකේ කතා පච්චයානංච වේ කල්යා බාහිරජ්ජත්තු පද්දවා මාර මෝරං නිමේසාපි මාරමානෝ අනුක්කනන්ති සංවේග වත්තු අට භාවෙත්වා චතුරාරක්ඛා ආවජ්ජේය අනන්තරං මහා සංවේගවත් වූනි අට්ඨ අට්ඨිත වීරියෝ ජාති ජරා ව්‍යාධි චුති අපායා අතීත අපත්තක වට දුක්ඛං ඉදානි ආහාර ගවෙට්ටි දුක්ඛං සංවේගවත් වූනි ඉමානි අට්ඨ පාතෝච සායම්පි චේව ඉමං විදිඤ්ඤු අසේවතේ සතත මත්ත හිතාබිලාසී පප්පෝති සෝති විපුලං හතපාරි පන්තෝ මොක්ඛං සුඛං මුනි විසට්ඨ මතං සුකනේ ചാති කරණීය මෙත්ත සූත්‍රය කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච සක්කෝ උජූච සූජූච සුවචෝ තස්ස මුදු අනතිමානී සන්තුස්ස කෝච සුබරෝච අප්පකිච්ඡෝච සල්ලහුක වුත් अस्ति සන්තේන්ද්‍රියෝච නිපකෝච අප්පගබ්බෝ කුලේසු අනනුගිද්දෝ නච කුද්ද සමාචරේ කිංචි යේන විඤ්ඤූ පරේ උපවදෙය්‍යුම් සුඛිනෝ වා කේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා යේකේචි පාන භූතත්ති තසවා තාවරවා අනවසේසා දීගා වායේ මහන්තාවා මජ්ක්‍ධිමා රස්සකානුක තූලා දික්ඨා වායේව අද්දිට්ඨා යේච দূරේ වසන්ති අවිදූරේ භූතාවා සම්බවේසීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා නපරෝ පරණිකුබ්බේත නාති මඤ්ඤේත කත්ත චිනං කංචි බ්‍යාරෝසනා පටිග සංඥා නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේය මාතා යතා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවයේ අපරිමානං මෙත්තංච සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමානං උද්දං අදෝච තිරියංච අසම්බාදං අවේරං අසපත්තං තිට්ඨං චරං නිසින්නෝවා සයානෝ වා යාවතස්ස විගත මිද්ධෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්ම මේතං විහාරං ඉදමාහෝ දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්‍ය ගේදං නහි ජාති ගබ්බ සෙය්‍යං පුනරේ තීති පින්දීම එත්තාව තාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ සත්තාච භූතා හිතාච අහිතාච මේ අනුමෝදිත්වා ඉමං පුඤ්ඤං පාපුනන්තු සිවං පදං පුරාති මස්මින් දිසා භාගේ සම්ති භූතා මහිද්దికා තේපි අම්හේ නූරක්칸තු ආරෝග්‍යේන සුඛේනච දක්ඛිනස්මින් දිසා භාගේ සන්ති දේවා මහිද්దికා තේපි අම්හේ නුරක්칸තු ආරෝග්‍යේන සුඛේනච පච්චිමස්මින් දිසා භාගේ සන්තිනාගා මහිද්దికා තේපි අම්හේ නුරක්칸තු ආරෝගේන සුකේනච උත්තරස්මින් දිසා භාගේ සන්ති යක්ඛා මහිද්దికා තේපි අම්හේ නුරක්칸තු ආරෝගේන සුකේනච පුරත්ති මේන දත රට්ටෝ දක්ඛිනේන විරුල්හකෝ පච්චිමේන විරූපක්කෝ කුවේරෝ උත්තරං දිසං චත්තාරෝ තේ මහරජා ලෝකපාලා යසස්සිනෝ තේහි අම්හේනු රක්칸තු ආරෝගේන සුකේනච ඉද්දිමන්තෝ ච යේ දේවා වසන්තා ඉද සාසනේ තේපි අම්හේනු රක්칸තු ආරෝගේන සුකේනච වෙන්හෝච දේවෝ කන්தோ සුමනෝච විබීසනෝ ගාම රක්ඛේක දේවාච අම්හේ රක්ඛන්තු සබ්බදා